පින්නතුනි අපේ අපේ ජීවිතයේ පිළිබඳව තිබුණු අනවබෝධය නිසා අවිද්‍යාව නිසාම මේ ලෝකේ නිත්‍ය වශයෙන් මෙනෙහි කරන කම නිසාම දුක හදාගෙන සසර ගමනක යන ක්‍රමවේදයක් තුල ජීවත් වෙන්නේ. මහා හුලඟකට අහෝණු වේලුණු කොළ එමේ යට ගහගෙන යනවා වගේ මේ සසර කියන සැඩපහරට හසු වෙලා මහ සුළඟට හසු වෙලා වේගයෙන් ඒ මේ අත ගහගෙන යන ඇත්තෝ ඒ සැඩපහරට ගහගෙන නොයන විදිහට බරසාර බවක් ධර්මාර්ථ පරිපූර්ණ බවක් අපේ ජීවිතේ නොතිබුණු නිසාම හැම භවයකදීම හැම ආත්ම භාවයකදීම බොහෝ දුක්ඛම් කටළු විඳින්නට උනැත්තෝ. ඒකෙන් මතක් කළේ අපි මෙච්චර සසර ගමනක සැරිසරනකොට සසර ගමනක ගමන් කරනකොට මේ කෙලවරක් නැති අනවරාග්‍ර සසර ගමන අපිට කවදාවත් කෙලවරක් දකින්නට පුළුවන් කමක් තිබුණේ නැත්නම් අපි අපි ගැනම තිබුණු අනවබෝධය නිසා ඒ අනවබෝධය දුරු කරගන්නට බුදුරජාණන් වහන්සේ අපිට අවබෝධ ඥානයක් දේශනා කරන්නට යෙදුනා. ඒක මේ ලෝකේ කොහේවත් තිබුණු ධර්මයක් නෙමෙයි. ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වුණත් නැතත් ලෝකෙ තුල ඇති යථාර්ථයක් තියෙනවා. ලෝකෙ තුල පවතින යථාභූත ස්වභාවයක් තියෙනවා. අන්න ඒ ස්වභාවය බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන අපිට දේශනා කළා. එතකොට ඒ සත්‍ය ධර්මය, ඒ සත්‍යතාවය මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ නම වැඩ හිටියක් නැතත් ලෝකේ පවතින යථාර්ථය. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේට ඒක නිසා කියනවා තත අවිතත අනඤ්‍ය තත කියලා. ඒක වෙනස් වෙන්නේ නැහැ. උපාදෝ වා තථාගතෝ තථාගතානං අනුපාදෝ වා. ඒ තථාගතයන් වහන්සේලාගේ පහළ වීමකින් හෝ එහෙම නැතිනම් පහළ නොවීමකින් හෝ ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ සැලවෙන්නේ එමත් නැතිනම් නැති වෙන්නේ නැහැ. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අපිට දේශනා කළේ බුදු පියාණන් වහන්සේ. අපි තුලම පවතින යථාර්ථය තුල අපි තුලම පවතින ඇත්තම ඇත්ත කතාව තුල එනිසා අපිට ධර්මය කියලා අවබෝධ කරගන්නට තියෙන්නේ අපේ ජීවිතයේ ඇත්ත අපේ ජීවිතයේ යථාර්ථය තව විදිහකට කියනවා නම් අපි ජීවත් වෙනවා කියන තැන තියෙන ඇත්ත අපි ජීවත් වෙනවා කියන තැන තියෙන යථා ස්වභාවය ඒ නිසා අද දවසේදී අපි හොඳ අවධානයක් යොමු කරන්නට අවශ්‍ය වෙන්නේ මොකද්ද මේ ජීවිතය කියන තැන මෙතන මොකද්ද අපිට පෙනෙන දේට වඩා අපේ සාමාන්‍ය ඇසට පෙනෙන දේට වඩා තියෙන ඇත්ත කතාව මොකද්ද කියන එක පිළිබඳව අපි ටිකක් විමසලා බලන්නට අවශ්‍ය වෙනවා එතනදී මූලික වශයෙන්ම කාම භූමියේ සත්‍යය, කාම ධාතුව සත්‍යය රූපය අනුව ගිහිල්ලා රූපේ පරියාපන්නව ඉන්නවා. මේ රූපය අනුව ගිහිල්ලා රූපේ පරියාපන්නව ඉන්නකොට හැම වෙලාවකදීම සැප දුක් විඳින්නේ සැප දුක් බලාපොරොත්තු වෙන්නේ රූපයක් තුළ. ඒ රූපයකින් සැප දුක් විඳින සැප දුක බලාපොරොත්තු වෙන මනසක ඉන්න කෙනාට බුදුරජාණන් වහන්සේ රූපේ යථාර්ථය පිළිබඳව රූපස්කන්ධය පිළිබඳව දේශනා කළා. සතර සතිපට්ඨාන සූත්‍රය ගත්තොත් සතර සතිපට්ඨාන සූත්‍රයේ මේ කායානුපස්සනාව මුලට එන්නේ සතිපට්ඨානයෙන්හිදී කායානුපස්සනාව මුලට එන්නේ අපිට රූපයේ පිරිසිඳ දැක්විය යුතු කාරණාවක් වෙන නිසාමයි. එතකොට එතන රූපයත් රූපස්කන්ධයේ ස්වභාවයත් පිළිබඳව අවබෝධ කරගන්න තැනට යනකම් කාරණා විග්‍රහ කරනවා. මාර්ගය තුල පටන් ගන්න සම්මර්ෂණය මාර්ග සත්‍ය නැමැති නුවණ උපද්දලා තමන්ගේ ඵලයේ කාර්යය අවසන් කරන්නේ. එතකොට අපි ඇති දේ මත කිස්ලොම් නියදත් කියලා බලන්නට හදන තැන අන්තිමේටම සමුදේ ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදේ වය ධම්මානුපස්සීවා කියන මේ නුවණක් ගෙනල්ලා දීලා අවසාන වෙන තැන දක්වාම ප්‍රතිපදාව මාර්ගය අපිට දේශනා කළා. ඒ නිසා අපිට ධර්මයේ පිළිබඳව ඉගෙන ගන්නකොට ධර්මයේ පිළිබඳව අවබෝධයක් ඇති කරන්නට යනකොට අපිට බොහොම වැදගත් වෙන දෙයක් තමයි රූපේ පිළිබඳව අපි දන්නකම රූපේ පිළිබඳව අපි දකින අවබෝධය. අද දවසේදී අපේ සංයෝජන ටික බන්ධන ටික බැඳුම අපි සම්පූර්ණයෙන්ම පතිත කරන්නේ පවත්වන්නේ රූපය අනුව ගිහිල්ලා රූපේ පරියාපන්නව. ඒ නිසා තමයි අපිට රූපයක් ගැන හිතන්න නැතුව වෙනත් දෙයක් ගැන හිතන්නට බැරි. මේ රූපේ පිළිබඳව අපි ආයතන ටික එකට ගැට ගහලා එකට කලවම් කරලා එක ආයතන ටික එක ගොන්නක් බවට පත් කරගෙන ඝනයක් බවට පත් කරගෙන විඳින මට්ටමක්. ඒ නිසා අද අපිට ඇහැට පේන දේ අතින් අල්ලන්න පුළුවන් වෙලා අතින් අල්ලන දේ දිවට තියලා රස විඳින්නට පුළුවන් වෙලා. ඒ වගේම අතින් අල්ලන දේ ගඳ සුවඳ අපිට විඳින්න පුළුවන් වෙලා. අතින් අල්ලන දේ පිළිබඳව අපිට හිතන්නට පුළුවන්කම ලැබිලා. දැන් මෙන්න මේ විදිහට එක ආයතනයක් අනිත් අනිත් ආයතනයන්ට ගැට ගහලා අපි විඳින මානසික මට්ටමක් තුල තමයි අපි ජීවත් වෙන්නේ. එතකොට අන්න ඒ කියන අවිද්‍යාව එහෙම නැතිනම් ආයතන ටික එකට ගැට ගහගත්ත මනස අපිට ඇතිතා මේ සසර දුකින් එතර වීමක් නම් සිද්ධ වෙන්නේ නැහැ. එනිසා මේ ආයතන ටික අපිට निराවුල් කරගන්නට සිද්ධ වෙනවා. ආයතන ටික निराවුල් කරගන්න සිද්ධ වෙනකොට වැදගත්ම වෙන කාරණාව තමයි දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං දැක්ක දේ දැක්කා පමණින්ම අවසන් වුණා ඒක විඤ්ඤාතයක් කරා දැනගන්න දේ කරා ගියේ නැහැ ඒ වගේම සුතේ සුතමත්තං දැනගත්ත දේ දැනගත්ත මාත්‍රයෙන්ම අවසන් වුණා ඒක විඤ්ඤාතයක් නෙමෙයි ඊට පස්සේ විඳපු දේ විඳපු මාත්‍රයෙන් අවසාන වුණා. ඒක එතනින් අවසාන වුණාට ඒක විඤ්ඤාතයක් කරා ගියේ නැහැ. එතකොට අපි මේ ටික එකට ගැට ගහලා එකට එකතු කරලා ගන්න මානසික මට්ටම බොරුව මත පතිත වුණ බොරුව මත පවතින අවිද්‍යාව සහගත මනසක ලක්ෂණ ටිකක් කියලා අපිට අවබෝධ වෙන්න නම් මේ ධර්මතාවයන්ගේ යථා ස්වභාවය අපිට බලන්නට පරීක්ෂා කරන්නට අවබෝධ කරගන්නට සිද්ධ වෙනවා. එතනදී තමයි අපි මේ කතා කරන ධර්මපරයයේ වැදගත් බව අපිට තීරණය වෙන්නේ. අපි කතා කළා ධම්මසංගරි ප්‍රකරණයේ රූපකාණ්ඩයේ එන විස්තර ටික රූපස්කන්ධය පිළිබඳව. ඊට පස්සේ අපි පටිසම්භිදා මග්ග ප්‍රකරණයේහි එන ඒ වස්තුනානත් ඥානය සහ ගෝචරනානත්තේ ඥානය පිළිබඳව සාකච්ඡා කරන්නට යෙදුනේ. ඒ ටික කතා කරනකොට අපි ඊට ආදේශ කරගත්ත පහුගිය දේශනාවන් තුළ චර්යානානත් ඥානයත් නැතිනම් විඥාන චර්යා, අඥාන චර්යා, ඥාන චර්යා කියන ඒ කොටසත් අපි ආදේශ කරගෙන මොකද්ද ප්‍රකෘති ස්වභාවය කියන එක පබස්සර මිදම් බික්කවේ චිත්තං කියලා කිව්වේ හිතේ තියෙන ප්‍රකෘති ස්වභාවය මොකක්ද කියන එක පිළිබඳවත් අපි ටිකක් විමසලා බැලුවා. එතකොට ඊට පස්සේ අපි චක්කායතනයට අදාළව ඒ කාරණා ටික සත් කතා කරලා සෝතායතනය පිළිබඳව විග්‍රහ කරගන්නට යෙදුනේ. සෝතේ නැතිනම් කන පිළිබඳව අපි කතා කරනකොට අපි කිව්වා කතං සෝතං අජ්ජත්තං අවත්තේති කොහොමද සෝතය කියන එක කන කියන එක ආධ්‍යාත්මික ධර්මයක් කියලා ව්‍යවස්ථාපනය කරගන්නේ කොහොමද කියලා කියනකොට සෝතං අජ්ජත්තං අවත්තේති සෝතං අවිජ්ජා සම්භූතං තිවවත්තේති සෝතේ කියන එක අවිද්‍යාවෙන් හදපු දෙයක් සෝතේ කර්මයෙන් හදපු දෙයක් සෝතේ තණ්හාවෙන් හදපු දෙයක් ඒ වගේම නිබ්බති ලක්ෂණ නොදකීම කියන මේ කාරණාවෙන් හදපු දෙයක්, ඒ වගේම ආහාරයෙන් හදපු දෙයක්. මෙන්න මේ විදිහට අපි කතා කරන්නට යෙදුනා. ඊට පස්සේ අපි සෝතේ කියන එක අනිච්ච සංකත පටිච්ච සමුප්පන්න කය ධම්ම වය ධම්ම විරාග ධර්මයක් කියලා පැහැදිලි කළා. ඇස ගැන කතා කළා වගේම සෝතේ ගැන කතා කරනකොට සෝතං අනිච්චතෝ වවත්තේති නොනිච්චතෝ සෝතය අනිත්‍ය වශයෙන් ව්‍යවස්ථාපනය කරගන්නව ඒ සෝතය අනිත්‍ය වශයෙන් ව්‍යවස්ථාපනය කරගන්නකොට නොනිච්චතෝ නිට්ටි වශයෙන් නෙමෙයි සෝතං අනිච්චතෝ වවත්තෙන්තෝ නිච්ච සංඥම් පජහති සෝතය අනිත්‍ය වශයෙන් ව්‍යවස්ථාපනය කරගන්නකොට අපිට නිට්ටි සංඥාව දුර වෙනවා දැන් මෙන්න මේ කියන කාරණාව පිළිබඳව අපි ඇස ගැන කතා කරනකොට දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා දීර්ඝ වශයෙන් කතා කළා කන ගැනත් ඒ පర్యాయමයි ඒ ක්‍රමයමයි අපි කෙටියෙන් මතක් කළ මතක් කරගත්තොත් ඒ කතා කළ ටික හැම වෙලාවකදීම කන කියන දේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මතාවයක් අහුත්වා සම්භූතං හුත්වා න භවිස්සති අහුත්වා පෙර නොතිබීම සම්භූතං හටගත්තා හුත්වා ඇති වෙලා න භවිස්සති අනාගතයට පවතින්නේ නැහැ මේ මොහොතේම නැති වෙලා යන ස්වභාවයෙන් යුක්තයි දැන් මෙන්න මේ ලක්ෂණය පිළිබඳව මෙන්න මේ ස්වභාවය පිළිබඳව බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ අනිත්‍ය ධර්මයක් හැටියට සෝතං අනිච්චතෝ වවත්තේති නොනිච්චතෝ සෝතේ කියන එක අනිත්‍ය වශයෙන් දකින්න නොනිච්චතෝ නිට්ටි වශයෙන් නැතුව එතකොට සෝතයේ අනිත්‍යතාව ප්‍රත්‍යක්ෂ කරනකොට සෝතයේ අනිත්‍යානුදර්ශනය කනේ අනිත්‍ය වෙන බව දකිනකොට මේ කතා කරන්නේ මේ රූපායතනයක අනිත්‍යතාවය නෙමෙයි. මේ පේන කන නැති වෙලා යනවා කියන දේ නෙමෙයි. එහෙම නැතිනම් මේ කන කියන එකෙන් අපේ කැමැති පරිදි පවතින්නේ නැහැ කැමැතිසේ තියෙන්නේ නැහැ කියන එකක් නෙමෙයි. මෙතනදී අපිට කතා කරන්න තියෙන්නේ හැම වෙලාවකදීම අනිත්‍ය කියන දේ තුළ මේ කන අපිට ඇති උනේ සද්දයක් එක්කමයි. සද්දය ඇති කල්හිම කන ඇති වුණා. සද්දේ නැති වෙනකොටම කන නැති වුණා. කනත් එක්කම සද්දය ඇති වුණා. සද්දයත් එක්කම කන ඇති වුණා. එතකොට පෙරපසු නැතුවම මේ ධර්මතා දෙක හටගත්තේ. මේක දැනගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ මේකට යෙදුණු විඥානයේ නැතිනම් මනසේ ලක්ෂණේ නැත්තම්. ඒක නිසා සෝතම් පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඥානං මේ දෙන්නගේ එකතුව නිසාම සෝත විඥානය හටගන්නවා. මෙන්න මේ ධර්මතා තුනේ පැවැත්ම තමයි හැම වෙලාවකදීම සුතේ කියලා කියන තැනට අයිති. සුතේ සුතමත්තං කියනකොට සුතේ සුතමත්තං කිව්වේ මෙන්න මේ කාරණා ටික. එතනින් එහාට ඒ සද්දේ කෙබඳු සද්දයක්ද ඒ ශබ්දයේ මොන විදිහේ දෙයක්ද ඒ ශබ්දයේ කුරුල්ලෙකුගේද මිනිස්සෙකුගේද බැනුමක්ද හොඳ කීමක්ද ලස්සන මිහිරි සද්දයක්ද අමිහිරි සද්දයක්ද මේ හැම දෙයක්ම විඤ්ඤාතේ විඤ්ඤාතමත් නැතිනම් දැනගන්න පැත්තට යොමු වුණ කාරණාවක් එතකොට දැනගන්න පැත්තට යොමු වුණ කාරණාවක් කියනකොට සෝතේ සහ දැනගැනීම කියන එක සම්පූර්ණම කාරණා දෙකක් කන කියන එක කතා කළේ ශ්‍රවණ කෘත්‍යයෙන් නැතිනම් ඇහිීම පැත්තෙන් ගත්තාම ඇහෙනවා කියන කාරණාව තුළ විතරයි ශ්‍රවණ කෘත්‍ය කතා කළේ. එතකොට මේ ඇහෙන ලක්ෂණය තුළ ඇහෙන එක ඇහිම් මාත්‍රයක් විතරමයි තිබුණේ. ඒක සම්පූර්ණම අනාත්ම ස්වභාවයක්මයි. ඒ අනාත්ම ස්වභාවයක් ඇති තැනක ඒ සද්දේ පතිත කරගන්න චක්කු සෝත ප්‍රසාදේ නිසා එතන විජානන ස්වභාවයක් නැතිනම් ප්‍රසාදෝ අත්ථ පසාදෝ අත්ථභාව පරියාපන්නෝ කියපු ඒ ලක්ෂණය නිසා මෙතන විජානන ස්වභාවයක් ඇති වුණා මේ ශබ්දය අරබයා කන බිඳුන බවට දැන් පූර්ණ වශයෙන්ම දැනගන්න පුළුවන්කම ලැබුණේ ශබ්දයක් ඇහෙනවා කියන තැන කනේ බිඳීමක් විතරයි ඒක ශබ්දයක්ද එළියේ තියෙන දෙයක්ද එළියේ නැති දෙයක්ද මේ පිළිබඳව කිසිම දැනීමක් දැකීමක් ඇත්තේ නැහැ. මේ කතා කරන්නේ විඥාන චර්යාව පැත්ත. අපි කිව්වොත් එහෙම අපි ගෝචරණානත්තේ චර්යානානත්තේ ඥාණයට අරගෙන මේ චර්යානානත්ත ඥානයේදී මේ කතා කරන්නේ ඒක විඥාන චර්යාව පැත්තට දාලා එතකොට මේ විඥාන චර්යාව පැත්තට දාලා කතා කරනකොට හැම වෙලාවකදීම මේ ශබ්දයේ කන කියන එක පිළිබඳව කන සෝත විඥානය හටගන්න මොහොතේදී සද්දේශු සවනත්තාය ආවජ්ජන කිරියබ්භ්‍යාකතා විඥානචරියා මේ ශබ්දයේ සවනත්තාය මේ ශබ්දයේ අහන් ඇහිම පිණිස ආවජ්ජන කිරියබ්භ්‍යාකතා විඥානචරියා ආවර්ජනා කරන ක්‍රියාව්‍යාකෘතයක් තියෙනවා නම් නැතිනම් මෙනෙහි කරන හිත යොමු කරන බවක් කන පැත්තට ඒ හිත යොමු කරන බවට කියනවා විඥානචර්යා කියලා. ඒ වගේම සද්දේසු සවනත්තෝ සෝත විඥානං විඥානචර්යා. සද්දයන් කෙරෙහි සවනාර්ථයෙන් අහන අර්ථයෙන් ඇතිවෙන සෝත විඥානය කියන කාරණාව ඒකම ශබ්දයේ හට ගැනීමට යනවා. ඔබට ඔබට මතක ඇති අපි සාකච්ඡා කළා සෝතායතන රූපය ගැන කතා කරනකොට කන සද්දේහි ගැටිලා සද්දේ කනෙහි ගැටිලා මේ විදිහට අඤ්ඤමඤ්ඤෝ දෙපැත්තට ශබ්දයේහි කන ගැටිලා කනෙහි ශබ්දයේ ගැටිලා කනට ශබ්දයේපත් වෙලා ශබ්දයට කනපත් වෙලා මේ විදිහට ආකාර කීපයකටම අපි කතා කරා. එතකොට ඒ විදිහට පැහැදිලි වෙනකොට අපිට දැක් වෙන කාරණාව තමයි දැන් සද්දේසු සවනත්තෝ මේ සද්දය ශ්‍රවණාර්ථයේ පිනිස ඇති කරගත්ත මේ කන පිළිබඳව දැනගන්න හිතත් එක්කම චක් සෝත සම්පස්සේ සෝත සම්පස්සජා වේදනා සෝත සම්පස්සජා සංඥා සෝත සම්පස්සජා චේතනා සෝත විඥාන කියන මෙන්න මේ කාරණා ටික ඔක්කොම සෝතම් පේතං මේක තමයි සෝතේ කියලා කිව්වේ සෝතායතනම් පේතම් මේක තමයි සෝතායතනය කියලා කිව්වේ සෝත ධාතු පේසෝ මේක තමයි සෝත ධාතු කියලා කිව්වේ දැන් සෝතේ සෝතායතනය සෝත ධාතුව මේ පණ්ඩර ගාම කෙත්ත මේ විදිහට මේ නම් රාශියකින් හැඳින්නුවට මේකම ශවන කෘත්‍ය ඇහෙන ලක්ෂණය. ඒකට මේ ඇහෙන ලක්ෂණය තුල තිබුණේ නැහැ දැනගන්න ලක්ෂණය කියන එක. මෙන්න මේ ටිකට කිව්ව විඥානචරිය කියලා. සද්දේසු සුතත්තා අභිනිරෝපණ විපාක මනෝ ධාතු විඥානචරියා. ඊට පස්සේ සද්දේසු සුතත්තා මේ ශබ්දය අහපු බව හේතු කරගෙන සුතත්තා මේ අභිනිරෝ අභිනිරෝපණ අභිනිරෝපණය කියලා කියන්නේ මනසට නැවත අර අරමුණු ටික අරගෙන ඉදිරිපත් කිරීම වශයෙන් ඇති වෙන මේ අභිනිරෝපණය විපාක මනෝ ධාතු. මේ විපාක මනෝ ධාතු සිත. ඒ විපාක මනෝ ධාතු සිතන් විඥාන චර්යාවක් කියලා කියනවා. ඒකට කියනවා සම්පටිච්ඡනාදි සිත කියලා. ඊට පස්සේ රූපේසු අභිනිරෝපිතත්තා විපාක මනෝ විඥාන ධාතු සම්තීරණ සිත නැතිනම් ඒ රූපය නැවත දැකපු ඒ සම්පූර්ණ ලක්ෂණ ටික අරමුණට නැගීම වශයෙන් ඇති වෙන විපාක මනෝ විඥාන ධාතු සිතට කියනවා මනෝ විඥානයේ පැත්තෙන් හටගන්න ටිකට කියනවා විඥාන චර්යාව කියලා. දැන් මෙන්න මේ ටික තමයි විඥාන චර්යාව බවට පත් වෙන්නේ. එතකොට අඥාන චර්යාව බවට පත් වෙන්නේ අපිට ප්‍රියමනාප නැතිනම් කැමති මනාපියේසු සද්දේසු රාගස්ස ජවනස්ථාය මනස් මනා ප්‍රියමනාපූර්ණ ශබ්දයේ කෙරෙහි රාගයාගේ ජවනස්ථාය ඒ රාගයාගේ ජවනයේ පිණිස හටගන්න අවස්ථාව. එහෙම නැතිනම් අපි ජීවිතයේ පැත්තෙන් සරලව කතා කරොත් අපි ප්‍රියමනාප ලස්සන කැමති ශබ්දයක් පිළිබඳව මෙනෙහි කරගන්නට මූල හේතු වෙන අර මනෝවිඤ්ඤාණයෙන් උපද්දපු ලක්ෂණ ටික අරමුණට නැගීම වශයෙන් ඇති වෙන එකත් විඥානචර්යාව. ඒ ගැන ඇති කරගන්න රාගය ඇති කරගත්ත එළියේ තියෙන ශබ්දය කියලා හිතන මොහොත වෙනකොට අඥාන චර්යාව. එතකොට මෙන්න මේ අඥාන චර්යාව කියන තැන හටගන්නෙම නිත්‍ය සංඥාවක් නිසා. නිත්‍ය කියලා කියන්නේ අර ඇහුණු ශබ්දය සෝතේට ගැටුණු ශබ්දය ඉතුරු නැතුව නිරුද්ධයි කියලා Nirodhe නොදන්න කම නිසා Nirodhe අවබෝධ නොකළ නිසා ඒ ශබ්දය නැවත ඇති බවට Tamange හිතෙන් දැනගන්න කම. අපි දන්නේ නැහැ ඒ ශබ්දේ වැය වුණු නිසා තමයි ඒ ශබ්දය සම්පූර්ණම මට දැනගන්න මට්ටමට ආවේ කියලා. අපි හිතන්නේ දැනගත්තේ ඒ ශබ්දය කියලා. කවදාවත් ඒ ශබ්දය දැනගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මොකද ශබ්දය ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ලක්ෂණයකින් මේ කන ළඟට ඒම පමණයි සද්දේ කෘත්‍ය බවටපත් උනේ. නමුත් එතනින් මෙහාට අනිත් හිතන ධර්මතා ටික සද්දේ උනේ නැහැ. දැන් අපි ශබ්දය කියලා දැනගත්තේ හිතේ තිබුණු ධර්මතා ටිකක් මිසක සද්දේ නෙමෙයි. මේකෙන් කියන්න උත්සාහවත් වෙන්නේ විඥානවාදයක් හෝ එමත් නැතිනම් සද්දේ නැහැ කියලා කාරණාවක් නෙමෙයි. අපි මිහිරි ශබ්ද ලෝකේ තියෙනවා කියලා හිතාගෙන ඉන්න තැනක තියෙන නොදන්නකම. මිහිරි ශබ්ද ලෝකේ තියෙනවා කියලා හිතාගෙන ඉන්න තැනක තියෙන අවිද්‍යාව. එතකොට මෙන්න මේ කියන අවිද්‍යාව නිසා තමයි අපිට ලෝකයේ නිත්‍ය වශයෙන් ගත්ත සංඥාවක ප්‍රගත්ම සිද්ධ වෙන්නේ. එතකොට මේ නිත්‍ය වශයෙන් ගත්ත සංඥාවක පැවැත්ම අපිට හැම වෙලාවකදීම ලෝකේ ඇත්ත කරලා දීලා තියෙනවා. ලෝකේ ඕනතරම් ශබ්ද ලෝකයේ තුල තියෙනවා. ඒ තියෙන ශබ්ද තමයි මම අහන්නේ. එහෙමත් නැතිනම් ඒ අහන ශබ්ද එළියේ තියෙනවා කියලා හිතාගන්න මෙන්න මේ නිත්‍ය සංඥාව. මෙන්න මේ නිත්‍ය සංඥාව තුළ ඉන්න අපිට කිව්වා සෝතං අනිච්චතෝ අවත්තේති. සෝතය අනිත්‍ය විදිහට දකින්න. අනිත්‍ය විදිහට දකිනකොට එයාට අවශ්‍ය වෙනවා අර හේතු ටික ඇතිකල්ලි හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන ධර්මතා ටික හොඳට දකින්නට ඒ හේතු ඇතිකල්ලි හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන ධර්මතා ටික එයා දකිනකොට එයාට හොඳ එළඹ සිටි ඥාන දර්ශනයක් එළඹ සිටි නුවණක් පවතිනවා. ශබ්දය ඇත්ත නොකරගත්ත බවට. ඒ වගේම ශබ්දය ඇති තැනක මම මේ පැත්තේ අහන කෙනා ඉතිරි කරගන්න නැති මට්ටමකට එන නුවණක් එනවා. එනිසා කිව්වා අනිච්ඡතෝ වවත්තෙන්තෝ නිච්ච සංඥම් පජහති. අනිත්‍ය හැටියට ව්‍යවස්ථාපනය කරගන්නකොට නිත්‍ය සංඥාව දුර වෙනවා. නිත්‍ය සංඥාව පවතින්නේ හැම වෙලාවකදීම ශබ්දයේ වගේම ශබ්දේ නිට්ටය නම් ඒ නිට්ටය වූ ශබ්දය අහන මමත් නිට්ටයයි කියන තැනකයි පවතින්නේ. ඒ නිසා එයා හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති. හේතු ටික ඇති කල්හි හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියන එක දකිනකොටම එයාට මන වූ නුවණක් පවතිනවා මේ අනිත්‍ය ධර්මයේ පිළිබඳව. ඊට පස්සේ දුක්ඛතෝ අවත්තේති. අපි ඇහැගෙන කතා කරනකොට කතා කළා වගේම දුක්ඛතෝ එයා දුක් වශයෙන් දකිනවා. කොහොමද? එයා දුක් වූ ස්කන්ධ ටිකක් ඇති තැනක දුක් වූ ස්කන්ධ ටිකක් වැය වුණු තැනක එයා හොඳට මේ පිරිසිඳ දකිනවා සබ්දේ කියන කාරණාව. දුක් වූ ස්කන්ධ ටික ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක නේද තමන් මේක හදාගත්තේ කියලා එයා අනිත්‍ය වගේම දුකක් දකිනවා. එතකොට එයා දුක්ඛතෝ වවත්තෙන්තෝ සුඛ සංඥම් පජහති. එයා ඉතුරු නැතුව නැති වෙලා ගියපු දුක්ඛ සත්‍ය මත පිහිටපු ඒ කනට ඒ ශබ්දයට එයා කතා කරන්නේ නැහැ. මිහිරි ශබ්දයක් ලස්සන ශබ්දයක් තිබුණා කියලා. එයාට සුඛ සංඥම් පජහති. එයාට සැප විඳින්නට කියලා මිහිරි ශබ්ද ලෝකයේ තුල හම්බ වෙන්නේ නැහැ. මිහිරි ශබ්ද ලෝකයේ තුල හම්බ නොවන කම නිසාම එයා සද්දයෙන් මිදිලා. අමිහිරි ශබ්ද ලෝකයේ තුල හම්බ වෙන්නේ හම්බ වෙන්නේ නැතිකම නිසාම එයා ශබ්දයෙන් මිදිලා. මිහිරිත් නොවන අමිහිරිත් නොවන ශබ්ද එයාට ලෝකෙ තුල හම්බ වෙන්නේ ඒ නිසාම එයා ශබ්දයෙන් මිදිලා. මෙන්න මේ කියන දර්ශනය තුල එයාට ශබ්දයෙන් මිදෙන මාවතක්, කනෙන් මිදෙන මාවතක් එයාට හසු වෙලා තියෙනවා. එතකොට සෝතං අනත්තතෝ වවත්තේතිනෝ අත්තතෝ අනත්තතෝ වවත්තෙන්තෝ අත්ත සංඥම් පජහති ඒ සෝතය අනාත්ම වශයෙන් දකිනවා අනාත්ම වශයෙන් දකිනකොට අත්ත සංඥම් පජහති අත්ත සංඥාව නැතිනම් ආත්ම සංඥාව එයා දුරු කරනවා එතකොට එයා දකිනවා මෙන්න මේ ස්කන්ධ ටිකක් හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන මේ ධර්මතාවය තුළ එයාට පණවන්නට ආත්ම භාවයක් හම්බ වෙන්නේ නැහැ. ඒයි හේතුඵල ධමක පැවැත්මක්. කන පැත්තෙන් මේ හේතු ටික නිසා අටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. ඒ වගේම උතුචිත්ත නියාමණයෙන් එළියෙන් බාහිර සතර මහා ධාතුක එකට එක ගැටීම නිසා හටගන්න ශබ්දය ඒ ප්‍රත්‍ය නැතිවීමෙන් ඉතුරු නැතුව නැති වුණා. නමුත් ඒ කනයි ශබ්දයයි කියන කාරණා ටික ඇතිකල්හිමයි මමට ශබ්දය ගැන දැනුම ඇති වුණේ. ඒ කන ශබ්ද දෙක ඉතුරු නැතුවම නිරුද්ධ වෙනකොටම ඒ ප්‍රසාදයේ බිඳිර ඉවර වෙනකොටම ඒ කනක් නැති වුණා ඒ ශබ්දයක් නැති වුණා. එතනින් පස්සේ නැති වුණු ධර්මතාවයක් ගැනයි කියද එයාට ස්කන්ධ ටිකක් ගැන නුවණක් එනකොට එයාට එළඹ සිටි නුවණක් එනවා ඒ ශබ්දයේ ඇති බවට ගත්ත මෝඩකම දුරු වෙන විදිහට එයාට ශබ්දේ පණවන්න තැනක් නැති වෙනවා ඇයි කනත් ශබ්දයක් හටගත්ත තැන ඉතුරු නැතුව නිරුද්ධයි නම් හේතු ටික ඇතිකල්ලි හටගත්ත ශබ්දේ නෑ කිව්ව නෙමෙයි හේතු ටික ඇතිකල්ලි හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වුණා. නිරුද්ධ වුණ තැනක එයාට තියෙන දැක්මක් වේදනාව ශබ්දේ උනේ නැත්නම් සංඥාව ශබ්දේ උනේ නැත්නම් සංඛාරයේ ශබ්දේ උනේ නැතිනම් විඥානයේ ශබ්දේ උනේ නැතිනම් මේ ශබ්දයේ නොවුණු මේ ධර්මතා ටික ඉතුරු නැතුවම නිරුද්ධ වුණ තැනක අපි කෙන කෙනාගේ මනස තුලින් ගොඩනගාගත්ත ආයතන ටිකක් එකට ගැට ගහලා ගත්ත මට්ටමකින් නේද පුද්ගලයෙකුගේ ශබ්දයක් සතෙකුගේ ශබ්දයක් අපි අහන්නේ එයාට හොඳ මනා වූ සම්මා මානසිකාරයක් පවත්වන්න පුළුවන්කම තියෙනවා. ඒ මානසිකාරය නිසා, ඒ නුවණ නිසාම එයාට ශබ්දයේ නිත්‍ය සංඥාවක් ඇත්තේ නැහැ. එතකොට ඒ අනාත්ම ලක්ෂණය එයාට එළඹ සිටින නිසාම එයා නිබ්බින්දති නිබ්බිදාවටපත් වෙනවා. ඒ ශබ්දය ප්‍රියමනාප ශබ්ද හොය හොය යෑමෙහි උකටලී බවටපත් වෙනවා නෝ නන්දිතී එයා ඒකේ නන්දනය කරන්නේ නැහැ. ඒකේ සතුටු වෙන්නේ නැහැ. එයාට සතුටු වෙන්නේ සද්දයක් හම්බ වෙන්නේ නැති නිසා. ඒ වගේම විරජ්‍යති විරජ්‍යන්තෝ රාගම් පජහති. එයාට විරජ්‍යති එයා ඒකේ නොඇලෙනවා. එයා නොඇලෙනකොට එයාට ඒකේ රාගය ඇති කරගන්න හේතුව ඇත්තේ නැහැ. නිරෝධෙන්තෝ සමුදයම් පජහති. එයා ඒකේ Nirodhe දකින්නකොට නැවත ඒ සද්දෙම හට ගන්නවා කියලා හදාගන්න මට්ටමින් පංච උපාදානස්කන්ධය සකස් කරගන්න සමුදේ පැත්තෙන් සමුදේ හටගන්නේ නැහැ. එයා සමුදේ දුරු කරනවා. ඒතකොට පටිනිස්සජ්ජන්තෝ ආදානම් පජහති. එයා පටිනිස්සජ්ජනයේ තුල එහෙමත් නැතිනම් මේ දේ දුරු කරනකොට එයා ආදානේ නැවත නැවතත් ගැනීම දුරු කරනවා. ඒවන් සෝතං අජ්ජත්තං වවත්තේති මෙන්න මේ විදිහට එයා සෝතය ආධ්‍යාත්මික ධර්මයක් හැටියට ව්‍යවස්ථාපනය කරගන්නවා. දැන් සෝතය ආධ්‍යාත්මික ධර්මයක් කියලා ආධ්‍යාත්මික ධර්මතාවයේ විවස්ථාපනය කරගන්නකොට ඔහුට මන නුවණක් ආව. දැන් අපි ආයතන දෙකක් කතා කළා. ඇහැ සහ කන කියන ආයතන දෙක. එතකොට මේ මොහොතේ හටගෙන ඉතුරු නැතුව Nirodheටපත් වෙන නිරුද්ධ වෙලා යන ලක්ෂණ ටිකකින් යුක්ත ඇසක් සහ කනක් කියන කාරණාව. එතකොට මේ දෙක එක දිගට තිබ්බ නෙමෙයි. එක දිගටම ශබ්ද ලෝක, රූප ලෝක හෝ චක්කු ලෝක සෝත ලෝක තිබුණ නෙමෙයි. මේ මොහොතට හේතු ටික ඇති කල්හි හටගත් ධර්මතා ටිකක්. ඒ මොහොතේම හේතු නැති වෙනකොට නිරුද්ධ වුණා කියන නුවණක් තියෙනවා. දැන් එයාට එක දිගට තියෙන රූප විඳින්න විදිහක් නැහැ. ලෝකෙ තුල තියෙන තියන්නා වූ ශබ්ද විඳින්න විදිහක් නැහැ. මොකද ඒ දේ නොහට ගන්න බවට ගිහිල්ලා තියෙන නිසා අපිට හැම මොහොතකදීම තණ්හා වශයෙන් ඇසුරු කරන්න රූපයක් නැහැ. තණ්හා වශයෙන් ඇසුරු කරන්න සද්දයක් නැහැ. මේ දර්ශනය තුල सिद्ध කරන්නේ ඇත්තටම ශේෂ්ත්‍රේ නැති කරන එක. නැතිනම් සමුදේ පවත්වන්න කෙත නැති කරන එක. මේ කර්මයේ පවත්වන්න කෙත නැති කරන එක. එතකොට හැම වෙලාවකදීම මේ ශේෂ්ත්‍රේ නැති වෙනකොට මේ බිම නැති වෙනකොට මේ බීජ පැල කරන්නට තැනක් නැති කරන එකක් සිද්ධ වෙන්නේ. එතකොට මේ බීජ වපුරන්නට බීජ පැල කරන්නට ක්ෂේත්‍රය නැති කරන එක අපි මේ තණ්හා බීජය පැල කරන්නේ කොහෙද? මේ තණ්හා බීජය අපි පැල කරන්නේ මෙන්න මේ රූප ශබ්ද කියන මේ ක්ෂේත්‍රය තුල. එතකොට අපි රූපයෙන් මිදිලා නම් රූපේ නොහට ගන්න බවට ගිහිල්ලා නම් මෙතනින් ගන්නේ රූපේ නොහට ගන්න බවට යනකොට දැන් ඔබ දැනුවත් වෙන්නට අවශ්‍යයි. මේ කියන්නේ රූපස්කන්ධය නෙමේ රූප උපාදානස්කන්ධය කියන තැන. රූපය ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක Nirodhe නොදන්න නිසා රූපය නැවත ඇති හැටියට ගත්ත මනස කියන එක. එතකොට රූපය ඉතුරු නැතුව එයාට නිරුද්ධ වෙලා නම් නැති වෙලා නම් එයාට ඔය නිරුද්ධ වුණ රූපය ගැන එයාට තණ්හාව පතිත කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ වගේම නිරුද්ධ වුණ shabdය අරඹයා එයාට තණ්හාව පතිත කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මෙන්න මේ විදිහට එයාට හොඳට අනුස්පාදයේ නිවනයි කියන කාරණාව භව නිරෝධයේ නිවනයි කියන කාරණාව තුල එයා පිහිටා සිටින මට්ටමකට එනවා. ඊට පස්සේ අපිට ගාහණය නැතිනම් ගානය කියලා කියනකොට අපිට ගන්ධයත් එක්කම පවතින දේ එතකොට නාසය කියන පැත්ත ගැන අර කියපු කාරණා ටික ඔස්සේම කියපු පරයය ඔස්සේම අපිට විමසලා බලන්න පුළුවන්කම තියෙනවා අධ්‍යාත්ම අවස්ථේටි ආධ්‍යාත්මික ධර්මය. එතකොට ගාහණය ආධ්‍යාත්මිකයි කියනකොට ගාහණය කියලා කතා කරන්නේ නාසය කියලා කතා කරන්නේ මේ අපිට පේන රූපායතනයේ පැත්තේ තියෙන ගාහණයක් දකින්නට එපා. මොකද ඔබ දකින ගාහණය ඔබ දකින ගන්න ගානය ඇහැට පෙනෙන එක රූපායතනය මිසක ගන්ධායතනයක් නොවන නිසා. එතකොට අතින් ඇල්ලුවොත් කායායතනය හසු වෙයි මිසක ගානායතනය හසු වෙන්නේ නැහැ. ගානායතනය කියලා කියන්නේ ගන්ධයත් එක්කම ගන්ධයක් ඇතිකල්ලි ඒ මොහොතට හටගන්න දේ එතකොට ඒ මොහොතේ යම් ගන්ධයක් නිසානම් ගානය ඇති බවට ගියේ ඇති බවට සංග්‍රහ වුනේ ඒ ගන්ධය නැවත හටගන්නේ නැත්නම් ඒ මොහොතේම ඉතුරු නැතුව වැය වුණු ස්වභාවයෙන් යුක්ත නම් අන්න ඒ කාරණාව නොදන්නාකම නිසාම එක දිගට තියෙන ගන්ධයක් තියෙනවා කියලා හිතන මනස අවිද්‍යාව හේතුයි නැවත ගහන ආයතනයක් හදලා දෙන්න. මෙන්න මේ විදිහටම අර අපි කතා කරපු පරයය ඔස්සේම අපිට සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙනවා. ගාහණං අජත්තං වත්තේති මේ ගාහණය ආධ්‍යාත්මික ධර්මයක් හැටියට බලනවා. ඒ වගේම කොහොමද අවිද්‍යා සම්භූතං අවිද්‍යාවෙන් හදපු දෙයක්. ඒ වගේම තණ්හාවෙන් හදපු දෙයක්. අර අපි දෙආකාර තණ්හාවක් කතා කළා. එකක් තමයි එළියේ තියෙන මිහිරි බොහොම සුවඳවත් සුවඳවල් වලට කැමති වෙන්න පුළුවන් කෙනෙක්. ඒ වගේම සුවඳකට කැමති තව සුවඳකට අකමැති කියන මේ තැන් දෙකේදීම උපේක්ෂා සහගත වෙනවා යම් ගන්ධයක කියලා කියන තැනකට පොදුවේ අපිට මේ තැන් තුනේදීම පවතින එකම තෘෂ්ණාවක් තියෙනවා. ඒ තෘෂ්ණාව තමයි ගන්ධය හදලා දෙන ස්කන්ධ ටිකට මේ පැත්තේ නියෝජනය වෙන මම මට කැමතියි කියලා ස්කන්ධ ටිකට කරන තණ්හා නියෝජනය. ඒකට අපි කියනවා නිකාන්ති තණ්හාව කියලා. මෙන්න මේ නිකාන්ති තණ්හාව. එතකොට ඒ නිකාන්ති තණ්හාව නැවත ඒ භවයේ පැත්තෙම ආයතනය හදලා දෙන්න හේතු වෙනවා. එතකොට ඒ ඇහැ ඒ ගාහණේ නැවත හේතුවක් වුණා ඔහුට ගන්ධයේ විඳින මට්ටමකට ගන්නට ආයෙත් ඒක නිත්‍ය සංඥාවෙන් ඇසුරු කරනකොට කලින් ආපු ගඳ සුවඳ විඳිනකොට මල්වල සුවඳක් විඳිනකොට පේන දේක සුවඳ කියලා ගන්නකොට ආපහු ඔබ ගන්ධයේ දැනගන්න මානසික මට්ටම එළියට දාලා බාහිර රූපේ පැත්තෙන් බැලුවා ඒ නිසාම ඒ අවිද්‍යාව නිසාම නැවත නහය හදලා දෙන මට්ටම කර්මයන් සිද්ධ කරගත්තා. එතකොට කම්ම සම්භූතං වවත්තේති uppannam avatteti උප්පන්න දෙයක් ඉපදුණු ධර්මයක්. එතකොට අනුප්පන්නන් නෙමේ මේක උපන්නා වූ ධර්මයක්. උපන්නා වූ කියලා කියනකොට මේක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වුණු ධර්මයක් කියනකොට පෙර නොතිබීම එකටම හටගත්තේ මේක. කලින් තිබුණ ඉපදිලා තිබුණ දෙයක් නෙමේ. ගන්ධය කලින් ඉපදිලා තිබුණා. ඊට පස්සේ නාසයේ ඉපදුණා එහෙම නෙමේ. අපිට හිතෙන්නේ ගඳ සුවඳ කලින් ඉඳලා තිබුණා. නමුත් නාසය කියන දේ පස්සේ ඉපදුනා. එහෙම නැත්නම් නාසය කියන දේ තිබුණා තිබුණු නහයට තමයි ගඳ සුවඳ ආවේ කියලා. නමුත් අපි මේ නහය කියන එක රූපේ පැත්තේ තියෙන ආයතන පැත්තෙන් දකින නිසා. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ මේ uppannam වත්තේටි මේක ඉපදුණු ධර්මයක්. ඉපදුණු කල්හි පේන්නේ. ඉපදුණු කියනකොට මේ දෙකම එකට එකතු වීම තුලයි මේ uppattiය කියන කාරණාව uppannam වත්තේටි ඉපදුණු දෙයක් බවට පත් වෙන්නේ. එහෙම නැතිනම් එකක් ඉපදිලා තිබිලා ඊළඟ එක උපදිනා එහෙම නෙමෙයි. අහුත්වා සම්භූතං හුත්වාන භවිස්සති පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වුණ ධර්මතාවයක්. ඒකට කලින් කොහෙවත් ලෝකෙ තිබිලා ඊට පස්සේ හැදුනා නෙමෙයි. මේ මොහොතේ හටගත්ත පෙර නොතිබීම. ඒ වගේම මේ මොහොතේ නිරුද්ධ වුණා. ඉතුරු නැතුවම. මෙන්න මේ විදිහට එයාට ඒ ගාහණේ පැත්තෙන් හොඳ නුවණක් ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ ටිකම තමයි ගන්ධේ පැත්තටත්. එතකොට ගන්ධේ පැත්තෙත් ඔය කියන කාරණා ටිකම යෙදෙනවා. එතකොට මේ ධර්මතා ටිකේදීම එයාට හොඳ අවස්ථාවක් තියෙනවා. මේ ආයතනය එක දිගට තිබුණු ආයතනයක් නෙමෙයි මේ මොහොතේ හැදිලා මේ මොහොතේ ඉතුරු නැතුව නිරුද්ධ වුණ ධර්මයක් හැටියට සම්මර්ෂණයක් පවත්වන්නට. එතකොට ඒකෙදිත් අපි අර කනසෝතේ ගැන කතා කළා වගේම ඒ වගේම ඇහැ ගැන කතා කළා වගේම අනිච්චතෝ වවත්තෙන්තෝ වගේ ගහනං අනිච්චතෝ වවත්තෙන්තෝ නිච්ච සංඥම් පජහති අපිට අර නිත්‍ය සංඥාවක් තියෙනවා නම් මගේ නාසයේ තිබුණ එක දිගට එමත් නැතිනම් මේ ගන්ධයේ තිබුණ එක දිගට තියෙන තැනකට ගන්ධයේ තියෙන තැනකට මම ආව නැතිනම් මම ඉන්න තැනකට ලෝකේ ගන්ධය ආවා මේ විදිහට අපිට යම් නිත්‍ය සංඥාවක් තියෙනවා නම් ඒ නිත්‍ය සංඥාව දුරු වෙනවා කුමක් නිසාද අපි හේතුඵල ධර්මයක් දකින්න පටන් ගත්ත නිසා ඊට පස්සේ ගන්ධේ නිත්‍ය වශයෙන් ගත්ත මේ ගන්ධේ පෙන්න ස්කන්ධ ටික කහටගෙන නිරුද්ධ වෙන තැන කියලා අවබෝධ කරගන්නකොට එයාට දුක්ඛ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා දුක කියන දේ. ඒ වගේම එයාට ඒ ස්කන්ධ ටික හටගෙන නිරුද්ධ වෙන තැනක එයාට අනාත්මය කියන දේ සාක්ෂාත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ තුළ නිත්‍ය සංඥාවත්, ඒ වගේම සුඛ සංඥාවත්, ඒ වගේම අත්ත් සංඥාවත් දුරු කරගන්න පුළුවන්කම තියෙනවා. නොනන්දතිය එතන සතුටු වෙන්නේ නැහැ. මොකද සතුටු වෙන්නට ගන්ධයක් හම්බ වෙන්නේ නැති නිසා. හේතුඵල ධමක පැවැත්මක් හම්බෙන නිසා. එතකොට නෝ රජ්‍යති එයාට රාගය ඇති කරගෙන රජනය කරන්නට එතන දෙයක් හම්බ වෙන්නේ නැහැ. එයා විතරාගී බවට පත් වෙනවා. ඒ වගේම නිරෝධන්තෝ සමුදේති. එයා නිරෝධය කරනකොට, නිරෝධය දකිනකොට එයා සමුදේ දකි සමුදේ කරගන්නේ නැහැ. නැවත හටගන්න බවට පත් කරගන්නේ නැහැ. පටිනිස්සජ්ජන්තෝ ආදානම් පයහති. එයා පටිනිස්සජ්ජනය කරනකොට දුරලනකොට ආපහු ආදානේ නැවත ගැනීම කරන්නේ නැහැ. ඒවන් ගාහණං අජ්ජත්තං අවත්තේටි මේ විදිහටම ගාහණය ආධ්‍යාත්මික ධර්මයක් කියලා එයා ව්‍යවස්ථාපනය කරගන්නවා. එතකොට දිවත් ඒ විදිහටම එයා ව්‍යවස්ථාපනය කරගන්නවා කොහොමද? ජීවහං අජ්ජත්තං අවත්තේති ජීවහා අවිජ්ජා සම්භූතාති වවත්තේති. මේ ජීවහා කියන එක අවිද්‍යාවෙන් හදපු දෙයක් කියන එක එයා ව්‍යවස්ථාපනය කරගන්නවා. ජීවහාව අවිද්‍යාවෙන් හැදුවයි කියනකොට ජීවහා කියනකොට හිතන්නේ තා මේ පේන රූපය කියලා. මේ පේන රූපය අතින් ඇල්ලුවොත් කාය සංපස්සේ දැනේ මිසක වෙනත් දෙයක් දැනෙන්නේ නැහැ. ඒක කය එතකොට. ඇහැට පේන දිව කියලා ගත්තොත් එහෙම ඔබට වර්ණ සටහන පාට ටිකක් පෙනේ මිසක ඒ පාට ටික දිව උනේ නැහැ. එහෙනම් දිව කියලා කියන්නේ සායන කෘත්‍යයට එහෙමත් නැතිනම් මේ ශාසනයේ දිව පනවන්නේ රස දැනෙන මොහොතේ රස දැනෙන ලක්ෂණ ටිකට රස දැනෙන ගතියට. එතකොට මේ රස දැනෙන ගතිය අජත්තං අවස්ථේති ආධ්‍යාත්මික ධර්මයක් හැටියට ව්‍යවස්ථාපනය කරගන්නවා. ආධ්‍යාත්මික ධර්මයක් හැටියට කොහොමද ව්‍යවස්ථාපනය කරගන්නේ? අර අපි කලින් කතා කරපු න්‍යායට අනුවම අවිද්‍යා සම්භූතං අවස්ථේති අවිද්‍යාවෙන් හදපු දෙයක් කියලා. ඒ වගේම තණ්හාවෙන් හදපු දෙයක් කියලා. ඒ වගේම කර්මයෙන් හදපු දෙයක් කියලා. ඒ වගේම ඒක සමුදාගත දෙයක් විදිහට හේතුන්ගෙන් සකස් කරගත්ත දෙයක් විදිහට අනිත්‍ය දෙයක් හැටියට සංකත දෙයක් හැටියට මෙන්න මේ විදිහට එයා මේ දිව කියන කාරණාව පිළිබඳව අවබෝධ කරගන්නවා. එතකොට අනිච්චතෝ වවත්තෙන්තෝ නිච්ච සංඥම් පජහති. ඒකෙත් අනිත්‍ය විදිහට දකිනකොට එයාගේ නිත්‍ය සංඥාව දුරු කරගන්නවා. ඒ වගේම අනත්තතෝ වවත්තෙන්තෝ අත්ථ සංඥම් පජහති. අනාත්ම වශයෙන් එයා දිව පැත්ත දකිනකොට එයාට ආත්ම සංඥාව දුරු වෙනවා. දැන් මේ කතා කරන්නේ මේ පැත්තේ තියෙන කය කියලා මේ මේ තියෙන තියනවා කියලා හිතාගෙන ඉන්න දිව දිහා බලාගෙන ඉන්න කතාවක් ඒ දර්ශනයක් නෙමෙයි. මේ කන දිහා බලාගෙන ඉන්න දර්ශනයක් නෙමෙයි. ආයතන කෘත්‍යයක් පිළිබඳව මේ හේතුඵල ධමයක් පිළිබඳව එමත් නැතිනම් මේ ස්කන්ධ ධර්මතා ටිකක් පිළිබඳව අපි රූපස්කන්ධය විතරක් කතා කළාට මේ රූපස්කන්ධය ගැන කතා කරනකොට අපිට මේ අනාත්ම ධර්මතාවය ඇති තැනක මෙන්න මේ විදිහේ නාම ධර්මතා ටිකකුත් පවතින තැනක තමයි අපි සත්පුද්ගල සංඥාව හදාගත්තේ කියලා අපිට දර්ශනයක් ඇති වෙනවා දැක්මක් ඇති වෙනවා නුවණක් ඇති වෙනවා ඒ නුවණට තමයි ආශ්‍රයක්ෂය වෙන්නේ ඒ නුවණ තමයි වැදගත් වෙන්නේ ඒ නිසා දැන් අපිට ඔය කියපු විදිහට අපිට අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට මේ දිව පිළිබඳවත් දකිනකොට අපිට හසු වෙනවා දිව කියලා කතා කරන තැන ස්කන්ධ පංචකයක පැවැත්මක්. එතකොට කතං කායං අජ්ජත්තං අවත්තේ ඊළඟට කයත් ඒ විදිහටමයි කය ආධ්‍යාත්මික දෙයක් හැටියට දකිනවා. අවිද්‍යාව සම්භූතං අවිද්‍යාවෙන් හදපු දෙයක් කර්මයෙන් හදපු දෙයක් තණ්හාවෙන් හදපු දෙයක් ආහාරයෙන් හදපු දෙයක් සංදාගත දෙයක් මේ අහුත්වා සම්භූතං උත්වා නභවිස්සති පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වුණ ධර්මයක් මෙන්න මේ විදිහට මේ කෙනා කය ගැන හොඳට දකිනවා බලන නුවණක් ඇති කරගන්නවා. දැන් කය ගැන දකින නුවණක් බලන නුවණක් අපි ඇති කරගන්නකොට අපිට පවතින කයක් තියෙනවා කියලා වැරදි සහගත දර්ශනයක් වැරදි දැක්මක් වැරදි දෘෂ්ටියක් තිබුණා නම් ඒ වැරදි දර්ශනය ඒ වැරදි දෘෂ්ටිය ඒ වැරදි දැක්ම දුරු වෙනවා එතකොට අපි මේ කය මම මගේ කියලා ග්‍රහණය කරගෙන හිටියානම් වැරදි වැරදි තැනකින් අල්ලගෙන හිටියානම් ඒ වැරදි තැනකින් අල්ලගෙන හිටියපු කය පිළිබඳ දිට්ඨිය දුර වෙනවා. අපිට අද අඩි 5ක 6ක කයක් තියෙනවා විඳින්න. අපි විඳින්නේ මේ අඩි 5ක 6ක කයක්. ඒ වුණාට යථාර්ථයක් විදියට කය පනවන්නේ මොන තරම් මට්ටමකින්ද? අපේ කයට ඔබට ස්පර්ශයක් දැනෙනකොට ඒ ස්පර්ශයට දිගට හැඩතල දැනෙනවද? කාය සංපස්සයක් විතරක් ස්පර්ශයක් විතරක් දැනෙනවද? මම ඇහුවොත් ඇඟිලි දෙකක් මෙහෙම අපි ස්පර්ශ කරනකොට ඇඟිලි දෙක ගෑවෙන තැනක මට කියන්න මේ ඇඟිල්ලට මේ ඇඟිල්ල දැනුණාද? එහෙමත් නැතිනම් මේ ඇඟිල්ලට මේ ඇඟිල්ල දැනුණාද? ස්පර්ශයක් විතරක් දැනුණාද? අපිට දැනුනේ ස්පර්ශයක් විතරයි. ස්පර්ශයක් විතරක් දැනෙන තැනක අපිට ওই ස්පර්ශයට ඇඟිලි තිබුණද? ওই ගෑවෙන ගතියට අපිට ඇඟිලි බව තේරුණාද? ඇඟිලි බව තේරුණේ නැහැ. එහෙනම් මේ අත දැනුණද අපිට ওই ස්පර්ශයට අත දැනුනේ නැහැ. එහෙනම් මෙච්චර කය එක අඩි 5ක 6ක කයේ මේ අතේ මේ වගේ වර්ණයක් තියෙන මේ ඇඟිලි දෙකයි එකට ගෑවුනේ කියලා අපිට නිමිති දැනුණද? අපිට නිමිති දැනුනේ එහෙනම් අපිට ඇති උනේ මොකද්ද අපිට ඇති උනේ එකම දේ තමයි ස්පර්ශ මාත්‍රයක් කියන දේ ස්පර්ශයක් එතකොට ඒ ස්පර්ශයත් එක්කම ස්පර්ශයේ ගෝචර කරගන්න බවටයි ප්‍රසාදවත් බවටයි අපි කය කියලා කිව්වේ එහෙම නැතිනම් අපි දකින ඇහැට පේන රූපය කය නෙමෙයි අපි අද ඒක සංඥාමය කයක් අපි පවත්න්නේ මේ විදිහේ අතපය හතරක් තියෙන මේ කයක් තියෙනවා කියලා හදාගත්ත සංඥාමය කයකුයි අපි පවත්න්නේ නැත්නම් යථාභූත ස්වභාවයෙන් යථාර්ථයක් විදියට පවතින කය කියලා අපි විඳින කයක් තියෙන්නේ. කාය විඥාන මට්ටමේදී අපි විඳින කය කියන එක තමයි ස්පර්ශයක් කියන දේ. ඒ ස්පර්ශය සිද්ධ වෙන්නේ යම් මොහොතක යම් පමණකට නම්. ඒ පමණට විතරමයි අපිට පොට්ටබ්බයක් විඳින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට කායම් පටිච්ච පොට්ටබ්බේච උප්පජ්ජති කාය විඥානං කියනකොට මේ කය කලින් තිබ්බ නෙමෙයි. පොට්ටබ්බේ කය නැතුව වෙනම තිබුණත් නෙමෙයි. එතකොට මේ කයත් එක්කම එකතම ස්පර්ශය ඉපදුනා. මේ කයත් එක්ක ඉපදුණු ස්පර්ශයේ මොහොතෙම ඉතුරු නැතුව නිරුද්ධ වුණා. නිරුද්ධ වුණ තැනක අපි ඇති හැටියට ආපහු මෙනෙහි කරනවා ඒ නිරුද්ධ වුණ ධර්මයේ ස්පර්ශ වුණ දෙයම එළිය ඇති දේ හැටියටම මෙනෙහි කරන මෝඩකමක් මුලාවක් අවිද්‍යාවක් අපි ළඟ තියෙනවා. එන්නේ අවිද්‍යාව නිසා තමයි අපි සංඥාමය කයක් අද විඳින්නේ අඩි 5ක 6ක මේ ඇඟක අපි මෙන්න මේ අතේ මෙන්න මෙතනටයි ස්පර්ශ වුනේ කියලා වගේ දෙයක් අපි කතා කරන්නේ ඇයි? අපි ඒ කතා කරන්නේ අපිට පවතින සංඥාමය කයක් නිසා. සංඥාමය කයක් කියලා කියනකොට අපි මනසෙන් ස්පර්ශය හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙලා යන තැනක අපි අවබෝධ කරගන්නේ අපි තේරුම් ගන්න හැම වෙලාවකදීම අපේ මනසේ තියෙන කය කියලා හිතාගත්ත කය කියලා දැනගත්ත ওই සංඥාවට. කය කියලා දැනගත්ත ওই සංඥාවට අපි දැනගන්නකොට අපි මනසෙන් නිර්මාණය කරලා ගන්න දේ තමයි මේ කයේ මෙන්න මෙතනයි ওই දැනුනේ කියන එක. ඒ දැනුණ කියලා ওই දැනගන්න මොහොත වෙනකොටත් ඔය දැනගන්න හේතු උන ස්පර්ශය ඉතුරු නැතුව නැති වෙලා තියෙන්න පුළුවන්. හැබැයි ආයෙත් හේතු ටික ඇතිකල් ස්පර්ශය හට ගන්නවා. අපි දකින්නේ කලින් ස්පර්ශ වුණ එක තමයි තාමත් තියෙන්නේ කියලා. ඒ නිසා තමයි පින්නතුනේ අපි එකම වේදනාව ගොඩක් සැරයක් විඳින්නේ. පැයක් තිස්සේ තියෙන ඔළුව කැක්කුම අපි පැයකින් පස්සෙත් විඳින්නේ. ඊයේ හැදුණු ලෙඩේ අදත් විඳින්නේ. අපි හැම වෙලාවකදීම ඒ ඇති බවට ගත්ත සංඥාව ඇසුරු කරනව නැවත ඇති දේ හැටියට. නමුත් යථාර්ථයක් විදිහට මේ මොහොතේ හටගත්තු ධර්මතා ටික මේ මොහොතේම ඉතුරු නැතුව නිරුද්ධ වෙන ක්‍රමවේදයකුයි තියෙන්නේ. ඒ නිසා අපිට කය ගැනත් ඒ විදිහටම අවිද්‍යාවෙන්, කර්මයෙන්, තණ්හාවෙන්, ආහාරයෙන් හදපු දෙයක් හැටියට අපිට ව්‍යවස්ථාපනය කරගන්න තියෙනවා. එතන ව්‍යවස්ථාපනය කරගන්නකොට හැම වෙලාවකදීම බොහොම වැදගත් සිද්ධියක් තියෙනවා. ඔය සියලුම ආයතන ටිකට පොදු ධර්මතා ටික. අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියනකොට අවිද්‍යා කර්ම තණ්හා කියන ටිකත් ආහාර කියන ටිකත් මේ විපාක ටික හදන්නට හේතු කාරණා වෙන ටික सिद्ध කරන ධර්මතා ටික. එතකොට අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියලා කියන තැනකදී මේ ස්කන්ධ ටිකම තමයි ආහාර ප්‍රත්‍ය නියෝජනය කරලා තියෙන්නේ. කබලින්කාර ආහාර ප්‍රත්‍ය රූපේ පැත්තට ඇස සහ රූපය හදන පැත්තෙන් නියෝජනය කරලා තියෙන කබලින්කාර ආහාරය රූපස්කන්ධය ඊට පස්සේ ස්පර්ශය කියන කාරණාව හැම වෙලාවකදීම ස්පර්ශ ආහාරය නියෝජනය කරලා තියෙනවා තමා තුළ හදාගත්ත දේ. මනෝ සංචේතනාව කියන දේ හිතන කම නියෝජනය කරලා තියෙනවා විඥානය කියන දේ දැනගන්න දේ නිර්මාණය කරලා තියෙනවා. මෙන්න මේ පිරිසුදු ආහාර සමුදයෙන් හදාගත්ත මේ ස්කන්ධ ටික නොදන්න කම නිසා අවබෝධ නොකරගත්ත නිසා මේ ස්කන්ධ ටික ඉතුරු නැතුව ආහාර නිරෝධයෙන් නිරුද්ධ වුණාට පස්සේ නිත්‍ය සංඥාවෙන් ඔසවලා ගන්න સિદ્ધාන්තයක් තමයි අපේ ජීවිතේ අපි විඳින ජීවිතය කියලා කියන්නේ. එතකොට ඒකයි ඒකට අවිද්‍යාව සහගත ජීවිතයක් කියලා කියන්නේ. අවිද්‍යාව සහගත ජීවිතයක් කියලා කියනකොට එතන හැම වෙලාවකදීම පවතින්නේ යථාභූත ස්කන්ධ ටික පිළිබඳව අවබෝධ නොකරගත්ත මට්ටම. ඒ නිසාම නිත්‍ය සංඥාව අපිට ඒ තුල පවතිනවා. ඒ නිත්‍ය සංඥාව දුරු කරගන්න අවශ්‍ය නිසා දුක්ඛ සත්‍යපස්යෙන් අපි රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය නොදකින නිසා ඒ වගේම අපිට අනාත්ම සංඥාව නොපෙනෙන නිසා මෙන්න මේ කාරණා ටික ප්‍රකට කරලා දක්වන්න තමයි මේ කියන හේතු විදිහට මේ ව්‍යවස්ථාපනය සම්පූර්ණම සිද්ධ කරන්නේ. එතකොට මනස පිළිබඳවත් මෙතන කරුණ විග්‍රහයක් සිද්ධ කරනවා. අපි මෙතනදී ඒ ගැන කතා නොකර අපි රූපය පිළිබඳ කතා කරන නිසා අපි ඉදිරියේදී මනස පිළිබඳව කතා කරමු. දැනට අපිට රූපය පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා මේ ආයතන ටික පිළිබඳව මේ ව්‍යවස්ථාපනය කරගන්න ක්‍රමවේදය පිළිබඳ ටිකක් සලකා බලනකොට. මෙතනදී අපේ ජීවිතයේ තුළ අපි අවබෝධ කරගත යුතු දැක්මක් අවබෝධ කරගත යුතු දර්ශනයක් මේ ආයතන ටික පිළිබඳව මේ ව්‍යවස්ථාපනය කරගන්නවා කියන ක්‍රමයේ තුල තියෙන්නේ. එතකොට වැදගත් වෙන කාරණේ තමයි අහුත්වා සම්භූතං හුත්වා නභවිස්සති කියන කාරණාව ආදිය. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා Nirodhe පිළිබඳව දකින්නකම, Nirodhe පිළිබඳව අවබෝධ කරගන්නකම, Nirodhe පිළිබඳව අවබෝධ කරගන්නවා කියලා කියනකොට අපිට කතා කරන්න වෙන්නේ Nirodhe කියලා එක තැනකින්. ඒ තමයි මේ ලෝකේ අපි මුලින්ම මතක් කළා වගේ බුදුරජාණන් වහන්සේ නමක් වැඩ හිටියත් නැතත් ලෝකේ පවතින එක Nirodha ධාතුවක් තියෙනවා. මේ ලෝකේ පවතින Nirodha ධාතුව පිරිසිඳ නොදන්නකම නිසා තමයි සසරේ පැවැත්මක් සිද්ධ වෙන්නේ. මේ Nirodha ධාතුව අවබෝධ කර ගැනීමක් විසක අපිට කරන්න තියෙන්නේ Nirodhaයක් නෙමෙයි. අපි හදනවා නම් අද Nirodhaයක් කරන්න ඒක සාධාරණ සහේතුක වෙන දෙයක් නෙමෙයි. ඒ නිසා වැදගත් වෙන්නේ මේ ලෝකේ පවතින Nirodha ධාතුව කියන දේ පිළිබඳව අවබෝධ කරගන්න එක. ස්කන්ධයන්ගේ ස්වභාවය තමයි පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන ස්වභාවය. ඒ ස්කන්ධයන්ගේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන ඒ ස්වභාවය පිළිබඳව අපි අවබෝධ කරගන්නකොට ඒ ඉතුරු නැතුව නැති වෙලා නැති වෙලා යන ස්වභාවය ගැන ජීවිතයට යෙදෙනකොට අපිට ලෝකේ පණවන්න තැනක් හම්බ වෙන්නේ නැහැ. ඇයි? ඇහැ මේ මොහොතේ විතරක් හටගෙන ඉතුරු නැතුව නැති වුණු ධර්මයක් නං. දැන් ඇහෙන් දැකපු වර්ණ සටහන් ගැන යම්තාක් හිතනවා නම් හිතන හැමදේම Taman Taman ගැනම හිතන මඤ්ඤණාවක් මිසක Tamanගේ හිතෙන්ම අරමුණක් උපද්දලා ඒ හිතම දැනගන්න බවක් මිසක රූපය ගැන දැනගන්න දෙ නෙමෙයි. ඔබ ඇහැට පේන රූපය ආරම්භය වර්ණ සටහන් ආරම්භය ගස්ගල් ගෙවල් දොරවල් මිනිස්සු කියලා යම් තරමක් හිතනවා නම් දැන් ඔබට අවබෝධයක් තියෙන්න අවශ්‍යයි තමන් හිතේ මේ දේවල් අරබයා ගොඩනගාගත්ත සංඥා මානසිකාර ටිකක් ගැනම හිතනවා දැනගන්නවා මිසක ඇහැට පෙනෙන රූපය ගැන කවදාවත් හිතන්න පුළුවන් කමක් තිබුණේ නෑ නේද කියන නුවණක්. එතකොට කනට ඇහෙන ශබ්දයක් ඒ විදිහමයි. ගන්ධයත් රසයත් ස්පර්ශයත් ඒ විදිහමයි. දැන් මේ විදිහට ඔබට මෙනෙහි කරනකොට ශුන්‍යෝගාමේ හිස් ගමක මේ එළඹ සිටි ශුන්්‍යතාවයක් ගම් පහරන සොරුන්ගෙන් පැහැරකාමට ලක් වෙන. එහෙමත් නැතිනම් රූප අපාතයට යන රූප අපාතයට කියලා කියන්නේ රූපයක් ඇස් හමුවට එනකොට මේක ශුන්්‍යතාවයේ සිදෙන. එහෙම නැතිනම් හිස් ගමක් බවට පත් වෙන ධර්මතාවයක් ඔබට අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ ශුන්්‍යතාවය නිකම් මොනවත් දේවල් වලින් හිස් ශුන්්‍යතාවයක් නෙමෙයි. මනස තුල උපද්දගත්ත මොනවත්ම නැහැ කිසිම දෙයක් නැහැ හිස් බවක් විතරයි තියෙන්නේ හිස් බව විතරක් තියෙන ශුන්්‍යතාවයක් නෙමෙයි මේ කියන ශුන්්‍යතාවය මොකද්ද මේ කියන ශුන්්‍යතාවය දැන් ඔබට පේනවා සලායතන නිරෝධය කියන දේ සලායතන නිරෝධය කියන එක නිවනයි කියලා කිව්වේ ඇහැ මේ මොහොතේ හටගෙන මේ මොහොතේ ඉතුරු නැතුව නිරුද්ධයි ඔබට යම්තාක් රූප දැකපුවා ආයේ මෙනෙහි කරන්න පුළුවන් කමක් නැහැ දන්නවා ඒ වෙලාවට මෙනෙහි කරන්නේ Taman tamanගේම මනසයි කියලා ඒ වගේම සද්ද ගැන මෙනෙහි කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ මේ මොහොතේ සද්දේ ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක Taman දැනගන්නේ Tamanගේ හිතේ ඇති සංඥා මනසිකාර දෙකමයි කියලා Taman දන්නවා ඒ වගේම ගන්ධයත් රසයත් ස්පර්ශයත් පිළිබඳව ඒ විදිහමයි දැන් මෙන්න මේ ධර්මතා ටික ආරම්භයා Taman Tamanගේ මනසින්ම අරමුණක් උපද්දනවා මේක ඉතුරු නැතුව ඒකත් මේ මොහොතේම නිරුද්ධ වෙනවා කියලා මේ ආයතන ටිකේම Nirodhe දකින මනසකට එයා නිරෝධානුපස්සනාවක් නැතිනම් එයා නිරෝධයේ අනු යොමු කළ මනසකින් වාසය කරනවා. අන්න ඔය නිරෝධයේ ජීවිතයේ උන මට්ටමකදී ඒ කෙනාට කියනවා අරහත්ත්වේ සාක්ෂාත් කළා කියලා. දැන් මොකක්වත් නැති දෙයක්කට ගිහිල්ලා නෙමෙයි. මොකකින්වත් හිස් ශුන්්‍යතාවයක් ලබාගෙන නෙමෙයි. එයාගේ තියෙන දර්ශනය තමයි ඇහැ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වුණා. කන පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වුණා. මේ ආයතන ටික පෙර නොතිබීම හටගෙන ඒ ඒ මොහොත ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා ඒකද හදාගත් ආයතන ටිකක නෙමෙයි මේ මේ මොහොතේ නුවණ පවත්වීමක් සිද්ධ වෙනවා එතකොට එයා ඥානචර්යාවෙන් ජීවත් වෙනවා එහෙම නැතිනම් උපන්නා වූ ප්‍රඥාවෙන් ජීවත් වෙනවා මෙන්න මේ කියන කාරණාව යෙදුනට පස්සේ එයාට තණ්හාව පවත්වන්න දෙයක් නැහැ මොකද කොයි රූපය ගැනද තණ්හාව ඇති කරගන්නේ මේ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ නම් ශබ්දේ මේ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ නම් Nirodhe දකින ඔහුට තණ්හාව පවස්වන්නට විශයක් ශේෂ්ත්‍රයක් භූමියක් හම්බ වෙන්නේ නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අන්න ඒ තැනට අවබෝධ ඥාණයෙන් ඇති කරගන්න මනා වූ ඥාන දර්ශනය. ඒ ඥාන දර්ශනය අවබෝධයක් නුවණක් ජීවිතේ වුණ දෙයක්. එයාට මේ ලෝකේ ඇති හැටියට පණවන්නට කිසිම තැනක් හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙන්නේ නැති නිසාම එයා අනුපාදා විමුක්තෝ උපාදාන වශයෙන් නොගෙන මිදුණා. ඇයි උපාදානය පතිත කරගන්න රූපයක් හම්බුනේ නැහැ, ශබ්දයක් හම්බුනේ නැහැ, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් හම්බුනේ නැහැ. අන්න ඔය හේතුව නිසාම විභංග ප්‍රකරණේ දෙකේ ධම්මහදේ විභංගයේදී දෙකට බෙදලා පෙන්නනවා. මොකද්ද දෙකට බෙදලා පෙන්වන්නේ? ආයතන ටික සම්පූර්ණම රූපායතන ටික කාම ධාතුව පරියාපන්න එකක් හැටියට පෙන්නනවා. ඒ වගේම අපරියාපන්නේ පෙන්නකොට රහතන් වහන්සේගේ භූමිය පෙන්නකොට පෙන්නනවා මනායතනයත් ධම්මායතනයත් අනුගියපු දෙයක් හැටියට. දැන් මනායතනයත් ධම්මායතනයත් රහතන් වහන්සේ කියන තැන ආයතන දෙකක පැවැත්මක්. මනායතනයත් ධම්මායතනයත් නෙමෙයි. අද විවරණය කරන මට්ටමේදී අපිට විවරණය කරන්න වෙනවා එහෙනම් රහතන් වහන්සේ රූප බලන්නේ කොහොමද ශබ්ද අහන්නේ කොහොමද? ගඳ සුවඳ විඳින්නේ කොහොමද? රස විඳින්නේ කොහොමද කියලා. නමුත් ඒකෙන් කියන්නේ රූප බලන්නේ නැහැ කියන එක නෙමෙයි රූප පේන්නේ නැහැ කියන එක නෙමෙයි විඥාන චර්යාවට අදාළ කොටස ඒ විදිහටම සිද්ධ වෙනවා විඥාන චර්යාව ඇති කර ඇති වෙන තැනක ඥාන චර්යාවෙන් ජීවත් වෙනවා අඥාන චර්යාවක් නැහැ එතකොට විඥාන චර්යාව ඇති වෙන මොහොතේදී ඇහැ හටගන්න මොහොතේ අපි ඇහැ දැන දන්නේ නැත්නම් රූපය හටගන්න මොහොතේ අපි රූපය ගැන දන්නේ නැත්නම් මේ මොහොතේ හදාගෙන ජීවත් වෙන මට්ටමක නම් තියෙන්නේ. අන්න ඒ රූප ටික ඉතුරු නැතුව නිරුද්ධ වුණ බව දකින කෙනාට ඥානචර්යාවෙන් වාසය කරනවා කියලා කියනවා. එයාට ඒ නුවණ පවතින්නේ ආයතන දෙකකින්. ඒ නිසායි ආයතන දෙකක පැවැත්මක් කියලා කිව්වේ. ඒ නුවණ පවත්වන්න වෙන්නේ මනසින්ම උපද්දනවා ඒ නුවණ තුලම වාසය කරනවා. මන ආයතනයයි ධම්ම ආයතනයයි. ඒකට අපරියාපන්න භූමියේ ඔන්න ඔය ආයතන දෙකක පැවැත්මක් විතරයි. නිසා ප්‍රායෝගිකව ඔබට අද දවසේදී මේ ප්‍රතිපදාව වඩන්න පටන් ගන්නවා නම් අද පුළුවන්කම තියෙනවා අද මේ ජීවිතේ දැන් ප්‍රතිපදාව පටන් ගන්න. මේ ආයතන ටික පිළිබඳ අවබෝධ කරන්නට අවබෝධ කරනකොට ඔබට මුලින්ම දැනෙන්නට ගනී දරත සහිත සංඥා මානසිකාර දුරු වෙලා යන හැටි. දරත සහිත කියලා කිව්වේ වෙනද මහා තරහක් ඇති වෙන ද්වේෂයක් ඇති වෙන අරමුණු වල ද්වේෂය පතිත කරන්නේ නැතුව ද්වේෂයක් පතිත කරන්න භූමියක් නැතුව Taman Tamangeම හිත පැත්තේ තියෙන අරමුණක් ගැන තරහ ගන්නවා කියලා රූපය අනිත් එකපාර ප්‍රකට කරලා දෙනකොට Tamanටම තේරෙයි මේ මොන මෝඩකමක්ද මම කරන්නේ කියන කාරණාව. එතකොට වෙනද මහා තණ්හාවෙන් ඇසුරු කරන්න රැස් කරන්න යන තැනක මේ යථාර්ථයේ තේරෙනකොට ඔබට තණ්හා වශයෙන් ඇසුරු කරන්න දෙයක් හම්බ වෙන්නේ නැති වෙයි. රළු වශයෙන් ඉස්සෙල්ලාම තරහ යන තැන්වල, අධික දුකක් ඇති වෙන තැන්වල, වෙහෙසක් ඇති වෙන තැන්වල, මහා තණ්හාවක් ඇති වෙන තැන්වලින් තමන්ගේ හිත ක්‍රමක්‍රමයෙන් ගැලවෙනවා කියලා තමන්ටම තේරෙයි. මේ විදිහට ක්‍රමක්‍රමයෙන් තමන්ට මේ ධර්මයේ ප්‍රගුණ වෙනකොට නැතිනම් මේ දර්ශනේ මොනතරම් දුරටද වඩන්නේ හරියට වඩනවා නම් එක දවසිනුත් කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන් දර්ශනයක්. තේරුම් ගන්න පුළුවන් දර්ශනයක්. හැබැයි මේ තුල නිත්‍ය සංඥාවට ඉඩ නොදී නොකඩවා වාසය කරන්නට සිද්ධ වෙනවා. මෙන්න මේ කියන ධර්මතාවය අපේ ජීවිතයේ භාවනාවක් හැටියට යොදාගත්තොත් ඔබට නිවන් ප්‍රතිපදාව ඒ තරම් දුර නොවේ මේක අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා කවුරුත් බොහොම අප්‍රමාදී වෙන්න මේ කියන කාරණාව ජීවිතය තුළ ප්‍රත්‍යක්ෂ කරගෙන ජීවිතය තුළ අත්දැකලා මේ ධර්මය අවබෝධ කර ගැනීම සඳහා කල්පනා කරගන්න අද දවසේදී කවුරුත් බොහොම ශ්‍රද්ධාවෙන් සද්ධර්ම ශ්‍රවණය කළා යෝනිසෝ මනසිකාරාදී පැවැත්තුවා මේ සිද්ධ කරගත්ත සියලු කුසල් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු පළමුවේ සීල කුසලය අපි හැම දිනාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ ධර්මාචාර්ය අවසරයි මාං කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාං කඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමට අනුමෝදන් කරනවා ස්වාමීන් වහන්සේලා දෙනමට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්නට මේ කුසලය හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඉෂ්ඨකාරක සීල දේවගණ සමූහයා මේ පින් අනුමෝදන් වෙත්වා මේ සීල දෙවියන්ට මේ පින් අමහා මහ නිවනින් සැනසෙන්නටම හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ඒ දෙසැම්බර් මාසයේ දක්වා ජූලි මාසයේ සිට දෙසැම්බර් මාසයේ දක්වාම සෑම මාසයකම එක ධර්ම දේශනාවක දායකත්වයේ දරනවා ඒ නිශාන්ත සේනාධීර මහත්මයා සහ ලක්ෂ්මී වීරසේකර මහත්මිය ඒ අංක 45 පල්ලිය පාර රත්නපුර සන්ධ්‍යා ටෙක්ස්ටයිල් අධිපති දෙපළ ඒ දෙපළ බලාපොරොත්තු වෙනවා මියගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට පළමුවෙන්ම අවසරයි දරුණාගම කුසල ධම්ම නායක මාහිම්පාණන් වහන්සේට කල්යාණ මිත්‍ර භාවයෙන් මේ පින් අනුමෝදන් කරනවා ඒ වගේම නිශාන්ත සේනාධීර මහත්මයා නමින් මිය පරලෝකීය සීලම ඥාතීන්ටත් ලක්ෂ්මී වීරසේකර මහත්මිය නමින් මෙලොව වශයෙන් හා සාංශාරික වශයෙන් ගිය ඒ සියලුම ඥාතීනොත් මේ වෙලාවේදී සිහිපත් කරගන්න ඒ සියලුම ඥාතීන්ටත් මේ පින් අමා මහ නිවනින් සැනසෙන්නටම දුකින් මිදෙන්නටම හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ සීල කුසල ධර්මය ඒ අංක 45 පල්ලිය පාර රත්නපුර සන්ධ්‍යාර ටෙක්ස්ටයිල් අධිපති නිශාන්ත සේනාධීර මහත්මයාටත් ඒ වගේම ලක්ෂ්මී වීරසේකර මහත්මියටත් ප්‍රදාන කරගත් පවුලේ සියලුම දෙනාට කෙසේ හේතු ආසනා වීමෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ සලසේවා හැම දිනාගෙම ධාර්මික සංකල්පනා දියුණුවේ ගෝර කටුක භයංකර දුක් සහිත සසරෙන් එතරව ලබන අමත මහා නිර්වාණ සුවයෙන් සැනසීම පිණිසම මේ කුසලය හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා සාදු කියලා සිංහ අනුමෝදන් වෙන්න මේ හැම දිනාටමත් උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වෙත්වා හැම දිනාටම තෙරුවන් සරණයි